දැන් මේ තව ප්‍රශ්නය මේ සියලු පව් පස් පව් වලට ඇතුළත් නම් සිල්වත් දිනයේදී විකාල භෝජනා උච්චාසයන ඒ වගේ නාට්‍ය ගීත ආදී වශයෙන් තියෙන විවිධලා කියනවා වෙනේනම කොටසක් ලෙස සමාදම් කරවන්නේ ඇයි මේකට මේ ඉතලා දුන්න පිළිතුරම තමයි මේකටත් තියෙන්නේ මේ කරලා ගැලපෙන පිළිතුර මම මේ විතරේදී දුන්නා සියලු පව් පස් පව් වලට අයිතියි අර අපි ඉස්සෙල්ලා කිව්වා වාගෙන විකාල භෝජනෙට පුරුදු වෙච්ච කෙනා කෑදරකමට වහු වෙච්ච අහු වෙච්ච දේ කටේ දාගෙන කකා හපහපා ඉන්න පුරුද්දක් තියෙනවා. හැබැයි ඒක පව් කියන එකට වැටෙන්නේ අර කියන තද බල පාපයක් නෙමෙයි. ඒකෙත් යම් ආකාරයකින් පුද්ගලයා චන්දරාගයෙන් බැඳුනොත් ඒකිනුත් යම් කිසි අවඩ සිද්ධ වෙනවා. පුරුද්දලත් එහෙම දේවල් කරනවා. දැන් අර අරිහත්ත්වයටපත් උනත් පුරුද්දට කරන දේවල් තියෙනවා. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අර වක්කලා දැක්කහම බැහැලා යන්න වෙන වක්කරෙන් වේගයෙන් පෑන්නා. වඳුරෙක් වෙලා හිටපු සසල තිබිච්ච පුරුද්දක් මතුවලා ආපු හැටි. එහෙම දැන්වලදී උන්වහන්සේ පෑයිනවයි වේම. අර සසල පුරුද්දල වෙන ක්‍රියාත්මක වීම. මෙන්න මේ වගේ දේවල් මේ ලෝක සත්‍යයට තියෙන සසල පුරුදු වශයෙන් අහුවෙච්ච අහුවෙච්ච දේ කොච්චර හරි කටේ දාගෙන හපහපා කකා සහ බලපු පුරුද්ද සසල පුරුද්දක් මේක පැහැදිලිව පේනවා සත්තුන්ගෙන් උන් රැත් කරනවා දවලුත් කරනවා උදේත් කරනවා උන් නොකන වෙලාවක් නැහැ සත්තු ජීවත් වෙන්නේ එහෙමම තමයි මිනිසුන් නම් පොඩ්ඩක් ඒක වෙනස් වෙලා හිටන් ඒක ඒ කන්නේ රහු වෙන්නේ නැහැ වෙලාවක්. තම උදේ කෑවා ඊට පස්සේ දවල්ට කෑවා ඊට පස්සේ රැයට කෑවා තුන් වේලෙන් ඉවර වෙන අය තියෙනවා. සමහර හොඳට නිදහස තියෙනවා නම් කෑම බීමක් තියෙනවා උදේ ඉඳන් රැය වෙනකම් පොඩ පොඩ මේ මේ කුරුල්ලෝ වගේ කටේ දදා හපහප කකා ඉන්න අය තියෙනවා. දැන් මේවා එක එකනාට තියෙන පුරුදු. දැන් මේ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ? අර හිත හික්මවා ගන්න ඔය පුරුදු නැති කර ගන්න ඕනේ. පුරුදු කියන එක නැති කරගන්නේ වෙන එකක්, පව් නැති කරගන්න එක තව එකක්. පුරුදු නැති කරගන්න එක විදිහක එක වෙලාවක බෑ. දැන් බුදුරන් වහන්සේ පෙන්නවා උපමාවක්. එක්තරා රජ කෙනෙක් රතාචාර්යෙකුට රෝද දෙකක් හදලා දෙන්න කියලා. ඒ කියන්නේ මංගල රතේට රෝද දෙකක් හදලා දෙන්න කියලා බාර දුන්නා එක්තරා රතාචාර්යවරයෙකුට. රජුරුවන්ගේ වැඩේ හිතා බොහොම හොඳට කරන්න හිතාගෙන ඒ දුන්න කාලය තුලින් වැඩි කාලයක් ගත කරලා එක රෝදයකට. බලනකොට තව දවස් 7යි තියෙන්නේ. අනික් රෝදේ හදන්න. වෙලාවට රෝද දෙක දෙන්නත් ඕන. අනික් රෝදේ ඉක්මනින් හැදුවා. හදලා කොහොම හරි ඒකත් වැඩ ඉවර කරලා ගිහින් දුනා රජුරවන්ට. රජුරෝ මේ රෝද දෙකම හොඳට වර්ණනා කරනවා. දෙකම එක වාගින්. මුකුත් වෙනසක් නැහැ. එතන රතාචාර්යන නෑ ස්වාමිනෝකේ වෙනසක් තියෙනවා. මේක එක රෝදයක් ඔකට වඩා හොඳයි. මේක හරියටම ඇදපළුදු නැතුව තියෙනවා. අනික ඔය ඇදපළුදු පේන්නේ නෑ. නමුත් ඒකේ ඇදපළුදු තියෙනවා. ඉන් බැලු බැලම තමයි එකක්වත් පේන්නේ නෑ. කොහොමද දැනගන්නේ? ස්වාමිනී සම බිමකට ගෙනහිල්ලා. ඔය රෝද එකම යවන්න කොහොමද තල්ලු කරලා? එක රෝදයක් යවනකොට එක ගිහිල්ලා ගිහිල්ලා එහෙම වැටෙන්නේ නැතුව නතර වුණා. මොකද ඒකේ තිබෙන ඇදපළු මොකුත් නැති නිසා රෝජ ගිහින් එහෙමම නතර වුණා. අනිත් රෝජ ටික දිනවා ගිහලා කරකිලා කරකිලා වැටුණා. නැවත බැලුවත් එහෙමමයි. බුදුරන් වහන්සේ මේක උපමාවට වෙන්නලා කියනවා. සංවරත්තේ පුරුදු කරපු සතර සතිපට්ඨානයේ පුරුදු කරපු භික්ෂුන් වහන්සේ අර කිසිම ඇදපළක් නැතුව හැඩගාලා හදපු රෝදේ වාගේ. හදිසියෙ අරිහත්ත්වයටපත් කරගත්ත කෙනා ප්‍රගුණ වෙච්ච කෙනා ඒ තත්ත්වයටපත් වුණ කෙනා අර පුරුද්ද කරගන්නකම් අර తాවකාලික ඉක්මනට හදපු රෝදේවා. తాවකාලික නෙමෙයි ඉක්මනට හදපු රෝදේවා. පොඩි අතපරිදු තියෙනවා ඒවා තමයි අපි අර පුරුදු අයින් කරගන්න ක්‍රමවේදය ප්‍රගුණ කරලා ගත්තේ නැත්නම් අන්න ඒකෙන් සතර සතිපට්ඨානිය ප්‍රගුණ කරන්න කියලා අවවාදයක් කළා. දැන් මෙතනත් මේ පෙන්වන්නේ අන්න ඒ වගේ දෙයක්. නිතරම නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් මල් කඳ විලවුම් දැරීම් සැරසීම් මඩු තැම්පෙරවීම මේවන් තමයි මේ ලෝක සත්‍යය ගත කරන්නේ මිනිස්සු විශේෂයෙන්. නිකනුත් නැටෙනවා. නිකනු සින්දු කියවෙනවා, සිවුපත කියවෙනවා, කවි කියවෙනවා. ඔය පද කෑලි කියවෙනවා. මොනවා හරි නන්නංග ගාවත් ඉන්න ඕන. ඒක එක්කෙනාගේ පුරුදු. එහෙම නැත්නම් ගායන එකක් නැත්නම් මොකක් හරි කමන්නේ ඩී කෑල්ලක් කරගෙන මේසෙක හරි අතුල්ලනවා. ඒකෝ මේ අමුතුවේ සංගීත බණ්ඩ හිතේම ආවගෙන මේ ගහනවා. වයනවා. මේක එක්කෙනාගේ පුරුදු. විසුළු දැකුම් තමනුත් විසුළු දැකුම් විදිහට හැදිලා විකෘති කය හදාගෙන බාහිර ලෝකෙත් විසුළු දැකුම් පස්සේ යනවා ඉතින් ලසන ලසන මල් හොයලා හදාගෙන ඒවෙන් පෙරදගෙන හැරසිලා ඉන්නේ දැන් මෙහෙම කැමති මේ සසරේ තිබිච්ච ආස්වාදයන්ගේ හැටි මේවා පුරුදු වෙලා ඉන්න අයට මේවා අරගන්න බෑ පුරුද්දට කෙරෙනවා ඉතින් මේවා පව් කියලා ගන්න බෑ දැන් මලක් අරගෙන අතේ තියා හිටලා පව් නෙමෙයි ඒක පාපියකට දාන්න බලපතල පාපයක් කරලා පුළුවන් එකක් නෙමෙයි ඒක. හැබැයි ඒ වුණාට අපේ පුරුද්දට මේවා කරගෙන යනවා. මේ අසංවර පුරුදු නැති කරගත්තාම ඒක විශේෂ පහසුවක් වෙනවා. ඉතින් පස්පව් කියන එකෙදි ඇති වෙන්නේ යම් ප්‍රඥාව මුල් කරගෙන. ඒ යථාර්ථයේ දකින්න දකින්න ඒ ප්‍රඥාව මුල් කරගෙන මේ පාපේ නොකෙරෙන සත්‍යයටපත් වෙනවා. ප්‍රඥාවෙන් කොච්චර වැඩනා පුරුදු කරගත ගති ලක්ෂණය ඇති වුණොත් පුරුද්දට සිද්ධ වෙනවා. කිලේශයක් නිසා නෙමෙයි. අන්නේ වල කියනවා වාසනා පුරුදු කියලා. ඒ වාසනා පුරුදු නැත්තේ එකම උත්තරමයන් වහන්සේට ඒ තමයි ලෞතර බුදුරයන් වහන්සේ. මෙලව සැමටම නැති මුනිදුර සනුවණෙක් ඇති. මෙලොව සැමටම ඇති වාසනා ගුණ කිසිවෙකුත් නැති. අන වාසනා ක්ලේශේ නැත්තේ බුදුරන් වහන්සේට හැම දෙනාටම තියෙනවා. මොනවා හෝ මට්ටමකට. ඒවා පුහුණු අපි ඒවා හික්මවන්න ඕනේ අන්න අර වගේ ශික්ෂණය වෙන ක්‍රමයකින්. එහෙම අදිෂ්ඨානයක් කරගෙන ඒ වගේ අදිෂ්ඨානයක් කියලා ප්‍රගුණ කරපුවාම අර සසරේ තිබිච්ච වැරදි පුරුදු මේ වගේ දවස්වල ක්‍රමක්‍රමයෙන් ඒවා හික්මවා ගන්න හැකියාව ලැබෙනවා. ඒ දක්ෂතාවය ලැබෙනවා. ඒක හරි ලස්සන සංගරත්තේ ලොකු වාසනාවක යහමතට හේතු වෙනවා ඉදිරියට. ඉතින් ඒ නිසා තමයි මේ ශික්ෂා සමාදානයේදී ඔය විකාල භෝජන, උච්චාසයන, මහාසයන, නාට්‍ය ගීත වායිත ආදී එවඳු විශේෂ ශික්ෂාපත අරගන්න හේතුව ඒකයි. කොහේ හරි ගියොත් එහෙම පුරුද්දක් තියෙනවා. ලොකුම පුටුවේ ඉඳ ගන්න ඕනේ. ඒ තව අයට තියෙන පුරුද්දක්. තව එකක් තියෙනවා ඉඳ ගත්තාම කකුල් දෙක ගන්න ඕනේ පුටුව උඩට. නැත්නම් හරි අමාරුයි ඉන්න. කකුල බිම තියාගෙන හිමින්ද පුරුදු නැහැ. හැබැයි ඉතින් අනුන්ගේ බැනුම් අහන්න එනවා පතුරු යන්න බැනුම් අහන්න එනවා ගෙදරකට ගිහිලා හිටන් අනුන්ගේ පුටුවක ඉඳ ගන්න ගිහිල්ලා. කකුල් දෙක ගත්තොත් එහෙම පුටුව උඩට යන කන් ඉඳලා සද්දයක් තියලා බයිනවා හොඳටම මේක මේකේ ඉඳ ගන්න දන්නේ නැහැ ගෙදරකට ඇවිදලා කියලා. අන්නේ නැ වැරදි පුරුදු කැත පුරුදු අයින් කරගන්න බෑ. අපි ওই විදිහට සංවර වුණේ නැත්නම් මොකද සතර පුරුදු කරගෙන තිබිච්චා. යම් කාලෙකදී ඔය පුරුදු අත්හැරගෙන ක්‍රමානුකූලව ආවනම් ඒ අයට එහෙම එකක් නැති වෙන්න පුළුවන්. ඒ බොහොම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ බඳු පුරුදු වලින් පිරීලා ඉන්නේ මේ ලෝක සත්වයෝ. දැන් බලන්න සත්ව අතර වෙනසක් තියෙනකොට කවදාවත් බල්ලෙක් බලලෙක් බලලු විශේෂයෙන් සසලේ පුරුද්දක් උන්ටේ නැහැ. හොඳ විශේෂ පුටුවක උඩට ඉලා තමයි ගිහින් හොරෙන් බුදියා ගන්න. කොච්චර පැන්නුවත් ඒකගේ පුරුද්දත් අරින්න අමාරුයි. හොඳ කුසන් කරව මෙට්ටේ අදින පුටුවක තමයි ගිහින් පුදියා ගන්න. ඒ හැටි. සසරේ පුරුද්දත් ඒ වගේ. මේ මිනිස්සු ගමනක් ගියාම ලොකු පුටුව ගන්න හරි කැමති. තමන්ගේ තත්ත රාණාන්තරේ මට්ටම කොච්චර වුණා කමන්නේ. එතන තියෙන ලොකුම පුටුව මූලාසනේ දෙනවා නම් එහෙම හරි ආසයි. මූලාසනේ දුන්නේ නැත්නම් එහෙම ගිහිපැදී දෙගොල්ලන්ට කාටවත් මේක වෙනසක් නැහැ කටවල් ඇද වෙලා යනවා. Tamanට පුටුව හම්බුන්නේ නැහැ කියලා. දැන් මෙහෙම ස්වභාවයක් තියෙනවා. අන්නේ ගති ලක්ෂණ ඔක්කොම සංවර කරගන්න තමයි. ඔය උච්චාසයන මහාසයනක ශික්ෂාපදයක් තියෙනවා. රාතන් වහන්සේට ඒක කිසිම ගානකුත් නැහැ. ඇලුම් කිරීමක් නැහැ. චන්දරාගයකුත් නැහැ. උන්වහන්සේට උස එකත් එකයි පුංචි එකත් එකයි කෝකත් එකයි තන තන මිරුව වාගේ තමයි. බිම දාලා තියෙන ඉලා තියෙන පැදුර වාගේ තමයි උන්වහන්සේට දෙකේම ගානක්. හැබැයි පුරුද්ද තියනවා නම් එහෙම. අර පුරුදු වෙච්ච එක. නිකම්ම අරව උඩ ඉඳ ගන්න පුළුවන්. හැබැයි ඉඳගත්තේ චන්දරාගයකින් බැඳුණු හිතකින් අහලකවත් තීරකින් නෙවෙයි සසර වෘද්ධ හැටියට. දැන් මෙහෙම අවස්ථා තියෙනවා. මේ අවස්ථා දැක්කහම විශාල වශයෙන් මිනිසුන්ට සමහරලාට විපරීත අදහස් ඇති වෙනවා භික්ෂුන් වහන්සේලා කෙරෙහි. අභ්‍යන්තරේ කුණු නැහැ. නමුත් අර පුරුද්දට කරණේවා තියෙනවා. ඒ වෙලාවට මේ හාදුරු මහ දුස්සීලයි මේ හාදුරුලන් කිසිම චාරයක් නැහැ හැසිරෙන්නේ නැහැටි. මෙහෙම කියලා මිනිස්සු දොස් කියනවා. අර පිළින්ද වච්ච හාමුදුරුවන්ට වගේ. මේ හාමුදුරුවෝ කවදාවත් කතා කරන්න දන්නේ නැහැ නේ මිනිස්සෙකුට. බැනලත් යනවා පෙලක් මිනිස්සු. ඇයි බැන විනහලත් පාව. ඉතින් බොහොම අමාරුවෙන් තමයි උන්වහන්සේ ඒවා හික්මවා ගත්තේ. පිලින්ද වච්ච කියන්නේ නමක් නෙමෙයි ඔච්චම. පිළිකුලෙහි ඉන්දෙව් වචන ඇති නිසා පිළි ඉන්ද වච්ච පිලින්ද වච්ච කිව්වා. මිනිස්සු කතා කරන්න පටන් ගත්තේ පිළිකුල් වචන කියන්න. පිළිකුල් වචන කියන හාමුදුරුවෝ. පිලින්ද වච්ච හාමුදුරුවෝ. අන්නේ පිළිකුල් වෙන්නේ මොකද? වසලේ වසලේ ඕන එකට කතා කරන්නේ වසලේ රොඩියෝ. ඉතින් මේ වගේ කාලේ කතා කරන්න කියන්නේ බම්බෝලන් කියලා කතා කළා වගේ අද කාලේ හැටින් නම් එන්නේ ඉතින් ඒ අදහස් ගත්තාම කොහොම ඉතින් බැලුම් අහන්න කුටි කණ්ඩා සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල් අසංවරතාවයන් මිනිසු අතරත් අර භික්ෂූන්ගේ සංවරතාවය දැකලා සතුරු වෙන මිනිහට යහපතක් වෙනවා වගේ අසංවරතාවය දැකලා ඉවරලා හිටා යම් කිසි කෙනෙක් ඒකෙහි කලකිරුණොත් උන්වහන්සේගේ අභ්‍යන්තරයේ සුද්ධ නම් අර සසල පුරුද්දක ක්‍රියාවද කරලා ඒ කෙරෙහි බැන්නොත් දොස් කිව්වොත් එහෙම අර මිනිසයන්ටත් පාපය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වළක්වාගෙන පූර්ණ්‍ය කරගන්න මේ ශික්ෂාපද රකින්න එක හුඟක් වැදගත්. ඉතින් ඕක තේරුම් ගත්තේ නැත්නම් තමයි වැඩක් නැත්තේ මොකද මේවා පාවිච්චි කරන්නේ මේක වැඩක් නැහැ කියලා 아무තු බනක් කියනවා. ඕවා වැඩක් නැති කතා කියලා. ඉතින් දන්නේ නැහැ වැඩක් ඇති එකයි නැති එකයි දෙක හැදෙන හැටි. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ මෙයාගේ දවස් වලට ඒ ශාරීරික කය හික්මවා ගන්න කරන්නා වූ විවිධාකාර උපක්‍රම. මේවා අත්‍යවශ්‍යම සංවරත්වයට හේතු වෙන මූලික කාරණා. ප්‍රඥාවෙන් සංවරත්වය හටගන්න එක වෙනම දෙයක්. සසර පුරුද්දෙන් ඇතිවෙනා විකෘතිතාවය නැති කරගන්න එක තව ක්‍රමයක්. ඕක එහෙම තේරුම් ගන්න ඕනේ.